සත්ත්ව සීලය, මනුෂ්‍ය සීලය සහ ආල සීලය සම්බන්ධව එතකොට ආල සීලය නැවත පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ආල සීලය කියන එකේදී දැන් සත්ත්ව සීලයට පදනම වෙන්නේ ඒ ඒ සත්ව ගතිය, ඒ සත්තුන්ගේ තියෙන හැඟීම්, ඇබ්බැහි සහ ඒ ඥාන පරතරෙන් ඒ සත්තුන්ට උරුම වෙච්ච ගති ලක්ෂණ. ඒවා තමයි සත්ව සීලේ පදනම වෙන්නේ. මනුෂ්‍ය සීලේ පදනම වෙන්නේ තමන් ගැන වගේම අනුන් ගැනත් හිතලා යහපත අයහපත තෝරාගෙන ක්‍රියා කරන්නට පුළුවන් හැකියාව. ඒ කියන්නේ තමන් ගැන වගේම අනුන් ගැනත් හිතන කරුණා මෛත්‍රිය ඒ වගේම හොඳ නරක තේරුම් ගන්න පුළුවන් අර්ථය අනර්ථය තේරුම් ගන්න පුළුවන් හැකියාව මත තමයි අර වරදින් වැළකීලා යහපත හේදීමේ ඒ ගුණය වර්ධනය කරන්න අපිට පුළුවන් වෙනවා. ඒකට අර්ථය අනර්ථය තේරුම් ගන්නවා කියලා කියන්නේ ප්‍රඥාව තමයි. අර්ථය අනර්ථය තේරුම් ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි යමක් කරන්න කියන්න ගිය තැන තමන්ගේ චේතනාව හොඳද නැද්ද? ඒ කියන්නේ හේතුව ඒ ක්‍රියාවට ඒ වචනයට පදනම් වෙච්ච මූලික මනෝභාවය මොකක්ද? හේතුව දිහා බලලා ඒක සුදුසුද නැද්ද කියලා තීරණය දෙවනි ක්‍රමය තමයි ඵලය දිහා බලන. ඒ කියන්නේ මේක කිව්වහම මේක අහන අයට මොකද්ද වෙන්නේ? මේක කළහම ලෝකෙට මොකද්ද වෙන්නේ? ඒකට නතු වෙන පිරිසට මොකද්ද වෙන්නේ? එතකොට හේතුව දිහා බලලා හෝ ඵලය දිහා බලලා හෝ හේතුඵල දෙපැත්තම දිහා බලලා තමයි අපිට යනක අර්ථවත් බව අනර්ථවත් බව තීරණය කරන්න වෙන්නේ. ඒතකොට මේ ප්‍රඥාව තියෙන්නට ඕන කරුණා මෛත්‍රිය පදනම් වෙන්නට ඕන ඒවා තමයි මනුෂ්‍ය ධර්මවල පදනම වෙන්නේ. ආර්ය ධර්මයේ ආර්ය සීලයේ පදනම වෙන්නේ නිකලස් භාවයට පැමිණීම කියන්නේ eh, විශේෂයෙන්ම eh, තෘෂ්ණාව දුරු කිරීම අවිද්‍යාව තෘෂ්ණාව දුරු කිරීම කියන තැන තමයි ආර්ය සීලේහි පදනම වෙන්නේ එතකොට එතන eh, ප්‍රධාන කාරණයක් වෙනවා බ්‍රහ්මචර්යාව බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ කාමය ඇසුරු කිරීමෙන් නික්මෙන්නට දරන උත්සාහය ඒතර ලෝකයේ තියෙන ලොකුම කාම බන්ධනේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධේ. ඒතර ප්‍රධාන වශයෙන් ආර්ය සීලයේදී එතනින් වළකින්නට ලෑයම් කරනවා. ඒ නිසා හැම ආර්ය සීලයකටම එකතු වෙනවා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපද සමාදිය කියන්නේ. ඒ කියන්නේ අබ්‍රහ්මචර්යාවෙන් වළකිනවා. ඒ කියන්නේ බ්‍රහ්මචර්යාවෙහි යෙදෙනවා. බ්‍රහ්මචර්යාව දෙආකාරයි ආර්ය බ්‍රහ්මචර්යාව සහ සදාර බ්‍රහ්මචර්යාව. සදාර බ්‍රහ්මචර්යව කියලා කියන්නේ මිනිස්සෙක් හැටියට කාමය පිළිබඳව අසීමිතව මනස ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ කාමයන්ට සීමාවයින් නැහැ. නමුත් සදාචාර සම්පන්නව ජීවත් වෙන සත්පුරුෂ මිනිසෙක් ඒ කාමයට සීමාවක් පනවනවා. මේ පුරුෂයා සමග පමණයි මම කම්සකන්නේ. මේ සැමියා සමග පමණයි මම කම්සප විඳින්නේ කියලා අර අසීමිතව අයාලේ යන මනෝභාවය එක් තැනකට සීමා කරනවා. එහෙම සීමා කරගෙන කම්සප විඳිනවා කියන එකත් ලෝකේ ලොකු සංවරයක්. ඒක ලොකු ශික්ෂණයක්. ඒක ලොකු සදාචාර සම්පන්න බව. ඒකට ගිහියෙක් ඉන්නේ එතන. ඒකට කියනවා සදාර බ්‍රහ්මචර්යය. සදා දාර කියලා කියන්නේ පාලියේ බිරිඳට. ඒකට බිරිඳක් එහෙම නැත්නම් බිරිඳක් සහිත සැමියෙක් සහිත භුක්ති විඳින බ්‍රහ්මචර්යාවට කියනවා ඒ කියන්නේ එක තැනකට සීමා කරන සමස්තය තුල අයාලයන් නැති ඒ සංවර කරගන්නවට කියනවා සදාර බ්‍රහ්මචර්යය කියලා. ආර්ය බ්‍රහ්මචර්යාවය කියලා කියන්නේ ਸਰව සම්පූර්ණ කාමසේවනයේ බැහැර. දෙවන් මහත්තයා මේකේ වොලියම් එක චුට්ටක් අඩු කරන්න පුළුවන්. එතකොට ආරම්භන චර්යාවේදී ਸਰව සම්පූර්ණයෙන්ම කාමයන්ගෙන් බැහැර වෙන්නට තමයි වෑයම් කරන්නේ, උත්සාහ කරන්නේ. එතකොට ඒකේ පළවෙනි පියවර තමයි මෛත්‍ර සේවනයෙන් වැළකී සිටීම. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ හරි ඒ ගන්නට කියන්නේ. ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් බැහැර වෙනවා. ඊට පස්සේ තව ගැඹුරට යනකොට ස්ත්‍රී පුරුෂයන් ස්පර්ශ වීමෙන් පවා වළකිනවා. තවත් ගැඹුරට යනකොට ස්ත්‍රී පුරුෂයන් පිළිබඳව ඒ සමග රාග සහිතව කතා බහ කරන එකෙන් පවා වළකිනවා. තවත් ගැඹුරට යනකොට අතීතයේ ඒ වගේ ස්ත්‍රී පුරුෂයන් සමග සරාගීව කතා බහ කරපු හැටි හැසිරිච්ච හැටි සිහි කරන එකනොත් වළකිනවා. තවත් ගැඹුරට යනකොට ස්ත්‍රී පුරුෂයන් පිළිබඳව කතා බහ රාග සහිත කතා බහට ඇහුම්කන් දෙන එකනොත් වළකිනවා. තවත් ගැඹුරට යනකොට මම සිල් රැකලා මං ගුණධම් වඩලා යම්කිසි දෙව්ලොවක උපදින්නට ඕන සැප ඇති තැනක කියලා මේ සීලෙන් මේ ප්‍රතිපදාවෙන් කාම සම්පත් භුක්ති විඳින්නට ඉඩ ලැබෙන්න කියන සංඥාවක්වත් ඇති කරගන්නේ නැතුව මේ නිකලස් වීම සඳහාමයි මම මේ ගුණධම් වඩන්නේ කියන තැනට මනස ගෙනියන්නට උත්සාහ කරනවා. මෙහෙම පියවරෙන් පියවරට පියවරෙන් පියවරට සම්පූර්ණම අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් නිදහස් වෙන්නට ඉලක්ක කරගෙන තමයි ආර්ය බ්‍රහ්මචර්යාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ නිසා ආරයන් වහන්සේලාගේ සීලය රඳා පවතින්නේ ඔය කිව්ව ප්‍රතිපත්තිය මත අවිද්‍යාවෙන් සහ තෘෂ්ණාවෙන් නිදහස් වෙයි. ඒ නිසා එතන ප්‍රඥාව මූලික වෙනවා. ප්‍රඥාව මූලික කොටගෙන බ්‍රහ්මචර්ය වාසය මූලික කොටගෙන තමයි ඒ සීලය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට තිරස්චීන සීලය ක්‍රියාත්මක වෙන්නේ හැඟීම්, ඇබ්බැහි සහ ඒ ප්‍රවේණියට අදාළ හුරු පුරුදුත් එක්කලා මනුෂ්‍ය සීලේ පදනම් වෙන්නේ කරුණා මෛත්‍රිය සහ අර්ථානර්ථයේ තේරුම් ගැනීමේ හැකියාව මත ආර සීලේ පදනම් වෙන්නේ බ්‍රහ්මචර්යාව සහ නිකලස් භාවය පදනම් කොටගෙන. එතකොට නිකලස් වෙන්නට කෙලස් ඇති වෙන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාව මත. එතකොට අවිද්‍යාව කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ නිස්සාරත්වය වටහා ගන්නට බැරිකම. ඒවා සාරවත් හැටියට ගන්නා බව සාරවත් හැටියට ගැනීම තුළ තමයි තෘෂ්ණාව, උපාදානය, භවය, ජාතිය මේ සියල්ලක් දිගින් දිගට හටගන්නේ. ඒතර මෙතන ඛණ්ඩණය කරන්නට තමයි ආර්යයන් වහන්සේලා නිරන්තරයෙන් වෑයම් කරන්නේ. ඒ සඳහා අවිද්‍යාව දුරු කරගන්නට ඕන. ඒ නිසා හැම විටම සංස්කාර ධර්මයන්ගේ નિසරු ගතිය. ඒවාෙහි පවතින අනිත්‍ය ධර්මය, දුක්ඛ ධර්මය, අනාත්ම ධර්මය, අසුභ ධර්මය මේවා දකිමින් ඒවායින් අර පවතින පොදු ඇලීමෙන් බැඳීමෙන් වින්දනය කරන්නට තියෙන රුචිකත්වයෙන් ඒ කාම තණ්හාවෙන් මනස පුළුවන් තරම් බැහැර කරගන්නට වෑයම් කරමින් තමයි ඒ සීලය ප්‍රගුණ කරන්නේ. ඒ නිසා මූලික වශයෙන් Brahmacharya පදනම් කොටගෙන අවිද්‍යාව තෘෂ්ණාවන්ගෙන් නිදහස් වෙන්නට මනස පුහුණු කිරීමක් තමයි එතන තියෙන්නේ. ඒ සඳහා තමයි ශික්ෂාපද සැකසීලා තියෙන්නේ. ඒතර ශික්ෂා පද වශයෙන් ගොඩ නැගුණේ පස්සේ කාලිකනේ. ඒතර ශික්ෂා පද වශයෙන් දේශනා කරන්නට කලින් උන්වහන්සේලාට වෙනම පැනවීමක් තිබුණේ නැහැ. හැබැයි පදනම වෙන්නේ මොකක්ද? මේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් නිදහස් වෙන්න තමන් කෙසේද මනස පුහුණු කළ යුත්තේ? එතනට තමයි ආර්ය සීලය ඉලක්කගත වෙන්නේ. ඒ විදිහට හඳුනාගත්තන් පස්සේ අපට ඊළඟට තමන් ආර්ය සීලේ සමාදන් වෙන විදිහට අෂ්ටාංග සීලය නම් ශික්ෂා පද වශයෙන් අපි අටක් දස සීලය නම් පද වශයෙන් 10ක් ඊළඟට සාමනීර දස සීලයටත් 10යි උපසම්පදා සීලයට යනකොට කෝටියක් සංවර සීලය කියලා. කෝටියක් සංවර සීලය කියලා කියන්නේ ශික්ෂා පද 10 තමයි අපි කවුරුත් උපසම්පදා හාමුදුරන්ට ශික්ෂා පද වශයෙන් ගත්තාම මේ 10 තමයි සමාදන් වෙන්නේ. හැබැයි විනය ප්‍රඥප්ති වශයෙන් 220ක් තියෙනවා. 220ක් තියෙනවා. ඒතර ඒ 220 ඊළඟට ප්‍රභේද වශයෙන් ගත්තන් පස්සේ 9180 කෝටි 50 ලක්ෂ 36000. එතකොට ප්‍රවේද කරන් පස්සේ දැන් පරාජිකා හතරයි තියෙන්නේ පරාජිකා හතර වෙන්න පුළුවන් ක්‍රම වෙන්න පුළුවන් පැති ඒ සම්බන්ධව සංවර වෙන්නට ඕන විදි දසදහස් ගණනක් තියෙනවා. එහෙම එහෙම ප්‍රභේද වෙලා තමයි 9180 කෝටි 50 ලක්ෂ 36000. ඒකයි කෝටියක් සංවර සීලය. එතකොට දැන් මේවා ගණන් කරලා වාක්‍ය වශයෙන් කියලා කවදාවත් අපේ මුළු ජීවිත කාලෙවත් ඉගෙනගෙන ඉවර කරන්න බෑ. එහෙනම් කොහොමද සිල් රකින්නේ? සිල් රකින්නේ පදනම හරියට හඳුනාගෙන එතනින් නිදහස් වෙන්නට වෑයම් කරනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තරුණ හාමුදුරුවෝ බොහොම ගෞරවයෙන් මහාන වුණා. මහාන වෙලා උපසම්පදත් වුණා. උපසම්පදා වුණාට පස්සේ <laughs> කෙලවරක් නැති සිල් සීලයක් රකින්නට වෙනවා. ඉතින් මේක කොහොමද කරන්නේ? මට නම් සිල් රකින්න බෑ. මෙච්චර මට බර වැඩි කියලා සිල් වෙලා යන්න ලැහැත්තුවා. ඊපස්සේ බුදුහාමුදුරුවෝ අහනවා එහෙනම් ඔබට පුළුවන් ද කාරණා තුනක් විතරක් රකින්න? පුළුවන්. එහෙනම් ඔබේ සිත, ඔබේ කය, ඔබේ වචනය පරිස්සම් කරගන්න. පරිස්සම් කරගෙන කටයුතු කරන්න. අනිත් ඒවා ගැන හිතන්න ඕනේ නැහැ. ඒතර තමන්ගේ කය වචනයෙන් අන් අයට අනර්ථයක් නොවෙන්නට රැකෙන්න පුළුවන් නම් සිතුවිලි නිකලස් තැනට ගෙනියන්නට ඇලීම් බැඳීම් වලින් අවිද්‍යා තෘෂ්ණාවන්ගෙන් නිදොස් කරගන්නට ඕන කියන තැන සංවර වෙන්නට පුළුවන් නම් අර සමස්ත ශික්ෂා පද්ධතියම ගොඩ නැගිලා තියෙන ඔයම. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සංවර වීම සඳහා එතකොට රාග ద్వේෂ මොහ පදනම් කොටගෙන තමයි සමස්ත සසර ගමන තීරණය වෙන්නේ. රාග ద్వේෂ මොහයන්ගෙන් නික්මීම සඳහා තමයි ආර්ය සීලය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ සඳහා පද වශයෙන් ශික්ෂාවන් සමාදන් උනත් නොඋනත් සමස්තයක් වශයෙන් රාගයට, ද්වේෂයට, මොහයට සිතපත් වෙන්නට තියෙන පැති හඳුනාගෙන හැකිතාක් එතනින් ආරක්ෂා වෙමින් රැකෙන්නට වෑයම් කිරීම. ඒතර බ්‍රහ්මචර්යාව පාදක කරගෙන තමයි මේ සීලය ගොඩනගිලා තියෙන්නේ. ඔව් අරියකාන්ත සීලය කියලා කියනවා පංච සීලය පමණක් නෙමෙයි. දැන් ඔය කියපු පංච සීලය, අෂ්ටාංග සීලය, දසාං නවාංග සීලය, දසාංග සීලය, කෝටියක් සංවර සීලය කියන මේ හැම එකම ආරකාන්ත ගුණෙන් යුක්ත වෙනවා. ඒතර ආර්යකාන්ත කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා අගය කරන, ආර්යයන් වහන්සේලා කැමති වෙන, ආර්යයන් වහන්සේලා ප්‍රිය කරන, ආර්යයන් වහන්සේලා සතුටු වෙන උසස් මට්ටමේ. එතකොට දැන් පංචශීලයේ උනත් යම් කෙනෙකුට ඒක අර අඛණ්ඩ අච්චිද්‍ර අසබල අකල්මාස මේ විදිහට paludu නොවන හැටියට ආරක්ෂා කරගන්නට වෑයම් කරනවා යම් මොහොතක පළදුනොත් ඒක වංචා කරන්නේ නැතුව බොරු කරන්නේ නැතුව හංගන්නේ නැතුව කියන්නේ මේ ලෝකෙට කිය කියා විදිනවා කියන එක නෙමෙයි. Taman ඒ වරද වරද හැටියට අවංකව පිළිගෙන එයින් නැගී සිටින්න සූදානම්ද. ඒක තමයි ආර්යකාන්ත සීලේ ස්වභාවය. ඒක තමයි අර මේ රතන සූත්‍රයේ පැහැදිලි කරන්නේ. එතකොට එබඳු කෙනෙක් අතින් යම්කිසි වරදක් සිද්ධ වුණොත් අබබ්බෝ සෝ තස්ස පටිච්චාදාය. එතකොට ඒ තනත්තා පටිච්ච පටිච්චාදාත කියලා කියන්නේ වහන, හංගන. අබබ්බෝ ඒකට ඒ හංගන්නට පෙළඹෙන්නේ නැහැ. ඒ හංගන જાතිය කෙනෙක් නෙමෙයි. අවංකව තමන්ගේ දෝෂය දෝෂය හැටියට තේරුම් ගන්නවා, පිළිගන්නවා. වරද හඳුනා ගන්නවා. ඒක හංගලා වහලා නිකන් එහෙම නොවුනා වගේ පෙනී හිටින්න යන්නේ නැහැ. ඒත් ඒ මට්ටමට කටයුතු කරනකොට තමයි ඒක ආරකාන්ත. ඒ කියන්නේ ආර්යයන් කැමති වෙන ආර්ය භාවයට පමුණුවන විදිහේ සීලයක් බවට පත් දැන් අර ව්‍රතවල ස්වභාවය තමයි ඒ ආරකාන්ත ගුණය නැහැ. යම් කෙනෙක් පන්සිල් කියලා නිකන් පදවල එල්ලිලා වචනවල එල්ලිලා මම සත්තු මරන්නේ නැහැ මම හොරකම් කරන්නෙත් නැහැ කියලා නිකන් ලෝක සම්මතයේ හැටියට රාමු හදාගෙන එහෙම නිකන් ඒවෙන් විතරක් ගැලවෙන්න උත්සාහ කරනවා මානසික සංවරයක් සඳහා උත්සාහ කරන්නේ ඇතුලේ කෝපයේ වෛරය වැඩෙනවා හැබැයි සත්තු මරන්නේ නැහැ මම සත්තු මරන්නේ නැහැ මම පව් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නකොට ඇතුළ කෙලසෙනවා එතකොට ඒක වරද වරද හැටියට තේරුම් අරගෙන නැහැ. අර නිකන් අච්චුවක් හදාගෙන රාමුවක් හදාගෙන ඒක ඇතුලේ නිකන් හැංගිලා ඉන්න. හිර වෙලා ඉන්න විතරයි උත්සාහ කරන්නේ. ආරකාන්ත සීලය කියනකොට ඒ තමන් ආරක්ෂා කරන සීලය paludu නොවි රකින්න උත්සාහ කරන යම් තැනක paluddak වෙනවා නම් ඒ බව නුවණින් තේරුම් අරගෙන වහාම ඒකට පිළියම් යොදලා නැගී සිටින්නට නෑ.